මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලස්ස ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න අපි දැන් කොච්චර වෙලා මේ අට්ටාලේ උඩට වෙලා හිටියද දැන් යම් ගෙදර. මට මේ මුවන් පැලස්සේ ගෙදරක් නෑ යන්න බිසෝ. ඒ වුණාට අපි දෙන්නට ඕන කාලයක් බෙදසියාගේ ගෙදර ඉන්න කීවනේ. <laughs> අපිට යන්න කියනකල් සීයට කැම බීම හදාදදී ඔහෙ ඉඳෙමු. <laughs> සීයට දරුවෙක් මල්ලිකුත් නැහනේ. බාගතා මේ තියෙන දේපොළ අපි දෙන්නට දෙන්නත් බැරි නෑ නේද? හ්ම් හ්ම්. ඔන්න තණ්හාය ජායති ශෝකෝ පටන් ගන්නවා අප්පච්චි වගේම <laughs> අනේ අනේ මේ මට එපා මේවා මං කිව්වේ ඔයාට ඉන්ටමි මුවන් පැලසේ ගෙදරක් නැහැයි කියලා නැහෙන් අඬපු හින්දායි මං නැහෙන් ඇඬුවේ නෑ කෙල්ලේ මම ඒක නිකමට කිව්වේ ගෙදර යමු කියපු හින්දා ඔයාට නම් ගෙදරක් නෙවෙයි බැලූ හැම පැත්තෙම ඉඩමුත් තියෙනවනේ මට ඕනේ නෑ මේවා නමුත් මං හින්දා අපච්චිගේ බූදලේට ආස වෙලා මාව පෙළවාසියට ගන්දින මනමාලයට නම් මං උගන්වනවා පාඩම. <laughs> පාඩම් උගන්වන මනමාලි ඒ මනමාලයා වෙන්න හිතාගෙන ආපු මිනිහට ෆැෂන් ෆුඩ් හදලා දුන්නයි කියලත් මට ආරංචි. <gasps> හ්ම්. ආනේ කවුද කීවේ කතාව? ඒක කීවේ අර දිගාමඬුල්ල පැත්තේ ඉඳලා ඔයාගේ අප්පච්චි හොයාගත්තු මනමාලයමයි. අනේ කියන බොරු. <laughs> ඔයා ඒ මිනිහට කතා කරුවද? ඇයි මට නොකීවේ? මං දැක්කේවත් නෑ ඔය කියන මනමාලය. එහෙනම් කොහොමද ඔය පැෂන් ෆුඩ්ස් කතාව ආවේ? ආ මේ ඒක ආවේ අර මුදියාංශ කියන කළු මුදලාලිගේ කඩේ වැඩ කරන හීම් බණ්ඩ කියන හාදයගෙන. මේක හරි කතාවක් නේ. හීම්බණ්ඩ කොහොමද ඒ මිනිහා පැෂන් ෆෘට්ස් දීපු කතාව දැනගත්තේ? මං හීම්බණ්ඩට හොඳ පාඩමක් උගන්වන්නම්කෝ. <laughs> ඕ ඕ ඕ. හීම්බණ්ඩා මුදියාංශිගේ අන්තේ වාසිකයා. ඒ කියන්නේ අතකොළුව. විසෝ දන්නවද අතකොළුව කියන්නේ මොකද්ද කියලා? අතේ ඉන්න කොළුව කියන එකනේ. <laughs> අතකොළුව කියන්නේ අතේ ඉන්න කොල්ලුවට නෙවෙයි කෙල්ලේ. <laughs> එහෙනම් කාටද? කවුරුණත් මම හොඳට දෙකක් කියනවා මූණට දමලා යන්න වගේ මතක හිටින්න. <laughs> හැබැයි පරිස්සමෙන්. මුදියා දැක්කොත් ඔයාව කම්මුතු කරයි මිනිහාගේ පුතා සිරිමලාට බන්දලා දීලා. ඔය ඔය ඔන්න ඒකරේ තව කතාවක් කියනවා. මේ මං ඇහුවේ අර පැෂන් ෆෘට්ස් කතාව මුදියාගේ අතකොලුවා අතකොලුවා නෙවෙයි අත කොළුව අත කොළුව මොකක් හරි මට කමක් නෑ ඒ වුණත් මොකද්ද මේ වචනේ තේරුම අන්න එහෙම අහලා ඉගෙන ගන්න එක හොඳයි පිසු මේ ඔයාට මතකද මහා පඬිවරු මහා විද්‍යාඥයෝ කියාපු වැදගත් කියමන හ්ම් මෙන්න මේකයි අපි කවුරුත් නොදන්නා දේ බොහොමයි අපි දන්නේ බොහොම ටික දෙයක් පමණයි ඒ නිසා අපිට හැමදාම යම් යම් දේවල් සුළු වශයෙන් හරි ඉගෙන ගන්නට වෙනවා. අපි කවුරුත් එක අතකට ශිෂ්‍යයෝ. මේ ඉතින් අර අතකොළුවගේ කතාව කියන්ටකෝ. <laughs> ඒ සැරේ අතකොළුව අත ගොළුෙක් වෙලා. අතකොළුව කෙල්ලේ. හරි හරි. ඉතින් හීම් බණ්ඩට ඇයි මුදියාගේ අතකොළුව කියන්නේ? ඔයා දන්නවද බිසෝ? නියන කියන්නේ මොකටද කියලා. නියන. මේ මන් දන්නේ නෑනේ මං කාටවත් නියවන්නේ නෑ. නියන කියන්නේ අපේ ලීවඩු බාස් උන්නේලා පාවිච්චි කරන මෝහත් ආයුධයක්. ඒකෙන් ලීයක් විදින්ට, හාරන්ට, උපදාන්ට මේ ඇති ඒ ඇති. ඒ ඇති නියන කියන්නේ ආයුධයකටනේ. අන්න හරි. හැබැයි ඒ නියන කියන ආයුධේ එක පැත්තක තියෙනවා බොහොම සියුම් යකඩ තලයක්. අනිත් පැත්තේ තියෙන්නේ ලී මිටක්. ඉතින් ඒ නියමින් ලීයක් කපන්ට, හාරන්ට, උපදාන්ට නිකම්ම බෑ. ඒකේ තියෙන අර ලී මිටේ ඔළුවට තට්ටු නොකර. අනේ ඔළුවට තට්ටු නොකර. නෑ නෑ නෑ. කාගේවත් ඔළුවට නෙවෙයි. අර නියන කියන ආයුධය හයි කරලා තියෙන ලී මිටේ ඔළුවට. ඒති <laughs> ඉතින් අර නියනේ කැපෙන බ්ලේඩ් එක නැත්නම් තලය ලීයකට තියලා අර නියනේ ලීය හිස පැත්තට ගහන ලීමිටියට තමයි අතකොලුව කියන්නේ. තේරුණාද? හරි හරි හරි. ඔයා කියන්නේ මුදියාන්සේගේ නියන කියන ආයුධවලට තට්ටු කරන ආයුධයටද අතකොලුව කියන්නේ? අතකොලුව නෙවෙයි අතකොලුව කෙල්ලේ තේරුණාද අතකොලුව? තේරුණා තේරුණා ටික. ඒත් මං අහන්නේ ඇයි මුදිය මාමගේ සේවකයා මේ මේ හීම් බණ්ඩ අතගොළුව වුනේ? හ්ම් ඒකත් එහෙමයි. හරි හරි. ඉතින් හීම් බණ්ඩ අතකොළුව වෙලා මුදියාන්සේ වඩු බාස්සෙලා හීම් බණ්ඩ එවල කිව්වද මොකද වෙන්නේ කියලා හොයලා බලන්න කියලා. <laughs> මේක හතර hinaවෙන් එකකින් වැඩි දුරට යනවා බිසෝ. මෙහෙම ගියොත්. දැන් රැවේගෙන එනවා. බෙදසිය ගෙදර එන වෙලාවත් හරි. අපි යමු ගෙදර. මේ ඊට කලින් මට දැනගන්න ඕනේ. හීම් බණ්ඩ කියන මිනිහ කොහොමද දැනගත්තේ මං කාට හරි පැෂන් ෆ්‍රූට්ස් බොන්න දුන්නයි කියලා? කියන්න බැරිද? එහෙනම් කට පියාගෙන යන් ගෙදර. ඔන්න ඔන්න ආයෙත් යනවා අර රදල පිළිවෙලට වන්දනා කරන්න. <laughs> මොකක්ද ඇහුවේ බිසෝ කෙල්ලේ? ආන්න එහෙම කතා කරන්න. මං ඇහුවේ හීම්බණ්ඩ කියන මුදියාංශගේ අතකොළුව කොහොමද දැනගත්තේ? මං ඒ දිගාමඩුලෙන් ආපු නන්නාඳුන කෙනෙකුට පැෂන් ෆ්‍රුට්ස් දුන්නයි කියලා. <laughs> ඔයා බඳින්ත හිතාගෙන ඔයාගේ අප්පච්චිගේ ආරාධනාව අනුව අහම්බෙන් මේ මුවන් පැලැස්සට ආපු ඒ මනමාලයාගේ පරණ කාර් එක කැඩිලා 18 ඇවිදිලා බෝක්කුවක බැම්මක් උඩ ඉඳගෙන සිගරට්ටු බර ගාන <gasps> බීලා අනේ සිගරට් බිව්වලු අන්තිමේ උගුරකට වේලිලා පයින් ඇවිදිනකොට මුදියාංශගේ කඩේට එන මිනිහෙක් ගිහින් මුදියාගේ හීම් බණ්ඩට කීවලු මහත්තයෙක් දිගා මණ්ඩුල්ලේ ඉඳලා ඇවිත් කාර් එක කඩාගෙන අලි අනේන අර හදිරමේ ඉන්නවයි කියලා. මේ මට ඒ මිනිහා ආගිය හැටි විස්තර කරන්න ඕනේ නෑ. මට කියනවා හරි හරි. මට සමා වෙනවා හොඳයි බිසෝමැණිකේ. ඔය ඔය ඒසනේ තව පොලමක් පටන් ගන්නට යනවා. මට ඔය ගරු ගාම්බීර ඕනේ නෑ. බිසෝ නැත්තම් කෙල්ල. එච්චර. හරි. බිසෝ නැත්තම් කෙල්ල. ඉතින් එදා මුදියාගේ කඩේට ගිය මිනිහා හිම්බණ්ඩට කීවලු දිගා මණ්ඩුල්ලේ ඉඳලා ආපු මහත්තයා හරි හරි ඉතින් ඒ හරිය කීවනේ ඊට පස්සේ මොකද උනේ ඒ වෙලාවේ මුදියා දවල්ට බීලා කාලා බීලා ඉතින් හරි මුදියා බීලායි කන්නේ එහෙම මට කවුද කිව්වා මම මේ කල්පනා කරන්නේ කවුද කියලා ඉතින් මුදියා බීලා කාලා දවල්ට ටිකක් කෑම දිරවන්න කියලා හිතාගෙන හාන්සි පුටුවක දිග ඇදිලා නිදාගෙන ඉන්නකොට හීම්බණ්ඩ කූද්දල කීවලු. දිගා මඩුල්ලේ මනමාලය. ඔය ඔයා ඊශරෙන් මනමාල කතාවක් කියනවා. ඒ මිනිහා කීවම ඇති. ඒ මිනිහා. හරිද නාමේ? එහෙමයි එහෙමයි. ඉතින් ඒ මිනිහා අර අලි යනේන හදිරමේ කටු බෝක්කුවේ බැම්ම උඩ ඉඳගෙන ඒ හරියත් කීවනේ. දැන් මට ඕන කරන්නේ ඉතුරු හරිය විතරයි. ඒක දැනගන්න කියන්නකෝ. හ්ම්. මනමාලයා මනමාලි ඉන්න තැනට කරදරයක් නැතුව ආවද කියලා දැනගන්ටයි ඔය හදන්නේ. මොකද කිව්වේ? ආ මොනවද කුටු කුටු ගගා කියන්නේ? නෑ නෑ නෑ මං ඒ හරිය කියවේ නෑනේ තාමත්. දැන් කොයි හරියද කියවේ නැත්තේ? ආ මං කියන්නේ ඒ රටක් වටිනා නැත්තම් අප්පච්චි කියන ලස්සකින්වත් හොයාගන්න බැරි බෑනන්ඩියා. එදා ඔයා ඉන්න තැනට ඒ කියන්නේ සීයාගේ වෙදමැදුරට සම්ප්‍රාප්ත වුණ හැටිනේ දැනගන්න ඕනේ. හරිද? හ්ම්. ඉතින් එදා මෝදියාගේ දවල් නිින්දත් කඩාගෙන හීම් බණ්ඩ කියාපු දිගාමඬුල්ලේ මහත්තයා හිටපු අලිහදිර මට වහාම ගියාලු මුදියා කාර් එක ලෑල්ලට පාගගෙන එලවගෙන. ඒ කියන්නේ මුදියා මහමද ඒ මිනිහව එදා වෙදගෙදරට ගෙනත් දැස්වා කියන්නේ. දැස්වා විතරක් නෙවෙයි බිසෝ. මුදියා මුදලාලිම ඒ මනමාලයට අනාගත මනමාලියෙක්ක සතුරු සාමිච්චීන්ට සලස්සලා ඇදලා ගියාලු යන්ට පස්සෙන් යන් කියලා. හානි දැන් කවුද ඒ හරිය කීවාට? ඔයා දැක්කද? හීම් බණ්ඩ කීවලු බණ්ඩියට. බණ්ඩියා ඒක ආප්පකඩේදී කාටද කියලා ඒ කතාව අහගෙන හිටිය පැංගිරා කියන රාමදින මිනිහා තව කාටද කියලා ඒ තව කාටද මිනිස්සයාගේ යාළුවෙක් මගේ ශිෂ්‍යයෙක්ගේ අයියට කියලා ඒ අයියාගේ යාළුවෙක් මට කීවා. ඒ දිගාමඩුල්ලෙන් මුවන් පැලසට ආපු ලස්සකින් හොයාගන්න බැරි මනමාල මහත්තයා කියන සුන්දර සීන ගැන. මොන සීන කිව්ව නම? සුන්දර සීන. ලස්සන නමක් නේ. <laughs> හ්ම්. හේ ඇති ඇති. ඒ ලස්සන නමෙන් මට ඇති වැඩක් නැහැ. දැන් ඉතින් ඊට පස්සේ මොනවද ඒ හීම්බණ්ඩා කියන මිනිහා කීවයි කියන්නේ? ඔය අහන්නේ අර මේ සතුරු සාමිච්චියේදී. ඔය ඔන්න ඕව කියන්න එපා මා එක. දන්නවද? නෑ මන් දන්නේ නෑනේ. දන්නවනම් මේ මනාලය ආගිය හැටි ඔයාට නොකිය ඉන්නවද? ඒ ඇති ඒ ඇති. දැන් කවුද කියවේ? ඒ මිනිහට මම පැෂන් ෆුඩ්ස් බොන්න දුන්නයි කියලා. එච්චරයි මට දැනගන්න උනේ. <laughs> ඒක කියාපු එක්කෙනාට මොකද්ද බිෂෝ දෙන්න යන දඬුවම කියන්න බෑ. මං උන්දට හොඳ පාඩමක් උගන්වනවා. ආයෙත් ඒ වගේ ඕපදූප නොකියන්න. මොකද කියන්නේ? ඒ කියාපු මිනිහයාගේ නම එලි කරන්න බයද? ඇයි කල්පනා කරන්නේ? ඒ පැෂන් ෆ්‍රූට්ස් වීදුරුවක් දුන්නයි කියලා කීවේ කවුද කියලා කියවනවද නැද්ද? ඔය ඔය ඔය මගේ ඇඟිල්ල අනිත් පැත්තට අරවන්න තිබා ඕ එහෙමනම් ඒ නම කියනවද නැද්ද කවුද කිව්වේ මිනිහට මං ෆැෂන් ෆෘට්ස් බොන්න දුන්නා කියලා ඔය ඔය කීවේ මේ කවුද කිව්වේ කිව්වේ කවුද කීවේ ඔයාගේ අම්මා අම්මයි කිව්වේ අනේ මට සමාවෙන්ට නාමෙල් අම්මෝ විදිනවා ඇඟිල්ලත් නෙක කිව්වනේ සමාවෙන්ට කියලා හ්ම් අම්මට මං කීවේ කවුද නන්න හඳුනන මිනිහෙක් එදා වෙදසිය මුණ ගැහෙන්න ආවා. ඒ මිනිහා තිබහයි කියලා වතුර වීදුරුවක් කිල්ලුවම මං පැෂන් ෆ්‍රූට්ස් හදලා දුන්නා කියලා. ඒ අම්මා මට හොඳටම බැන්න මේ නන්නාඳුරන මිනිහෙකුට මේ අන්න ඒ කතාව එළවලු වට්ටියම්ම අහගෙන ඉඳලා මුළු මුවන් පැලැස්සේ හැමෝටම කියලා ඉවරයි. අනේ හැබැයිටම මං වගේ ඔල මොට්ටියක් තවත් ඉන්නවද මේ ලෝකේ? හ්ම්. මං කෙරුවොත් කරන්න ඔය වගේ අමන වැඩක්මනේ. හ්ම් හ්ම් හ්ම්. දැන් රෑ වුණා බිසෝ. කුරුළු සකලියොත් කැදලි වලට ගියා. කණාමැදිරියෝ උන්ගේ ආලෝක ග්‍රන්ථි පන ගන්නනෝ. ගෙඹි පළඟේටි නාද කරනවා. මේ දැන් අපි යමු. බෙදසියා ගෙදරෙන්ට කලින්. හ්ම්? යමු. කවුද ඔය කරවලේ ගේට්ටුව ගාව ඉන්නේ ආ මේ මේ මමයි වෙදරා මුදියන්ස ඔකෝ මේ කළුවර වැටෙනකොට මෙහාට ආවේ ඈ මුදලාලි හදිසියක්වත්ද වෙදරාලාම ඉන්නවද කියලා බලන්ට මං හීම් බණ්ඩා දෙසරයක් කෙව්වා හිටියේ හ්ම් ඒත් ආපු කාරණේ කිව්වේ නෑ මේ ගේට්ටුව අරින්න මේ බුරම්පි දැන් බොහොම තරයි ඌ අපා කනවා. කවුද ලෙඩා? දෙන්නේ මොකද්ද ලෙඩාගේ නම? කොයි කාර්කෙන් බහැලා යන්න ගේට්ටුවෙන් ඇතුළට මේ මේ මේ මගේ රෙදි සාප්පුවේ වැඩට ගත්ත අලුත් සේවිකාව. වෙදමාම දන්නවා මේ ළමයා කවුද කියන්ට. <laughs> මං ඇහුවේ නම මොකද්ද කියලා. වෙදසීයේ ආ මං කොයිනි මැනිකා කොයිනි හ්ම් හ්ම් කොයිනි නේද අර නෑ නෑ නෑ යා යන්න අර ස්තෝපුවට හ්ම් යා හිමි යා හ්ම් මොකද්ද කිව්වනම් තියෙන අමාරුව කොයිනි මේ ළමයා මම්මගේ රෙදි සාප්පුවේ වැඩට ගත්තා මේ ළඟදී ආ ඒක දාමාරුව නෑ නෑ නෑ අමාරුවක් නැතුව හොඳින් වැඩ කෙරුවා මං ඇහුවේ කොයින්නේගේ අමාරුව මේ නැත ලෙඩේ මොකද්ද කියලා. වෛද්‍යවරයා පෑ ලෙඩේ තෝරගන්න. කොයිනි මොකද්ද ඔය තියෙන අමාරුව කිව්වේ? මගේ ඔළුව කකියනවා මාමා. ආ. නලල මිරික මිරික කල්පනා කර කර හිටියේ ඒ හින්දාද? <coughs> මේ මීට කලිනුත් ඔය වාගේ ඔළුවේ කැක්කුමක් ඇදිලා තියෙනවද? නෑ වෙදසී. හ්ම්. හොඳයි දැන් කී දවසක් ඔය ඔළුව එකක් කොම හැදුනද? සුමානයක් විතර ඇති මං හිතන්නේ. නේද කොයි? හ්ම්. ඉතින් මොකොත්ම බේතක් හේතක් එහෙම ගත්තේ නැද්ද කොයිනි? නෑ මේ කොත්තමල්ලි ඉඟුරු. මං ඇහුවේ කොයිනිගේ මුදලාලි කොයිනිගේ. ඔව්. ඉඟුරු කොත්තමල්ලි තම්බල බීවා. හ්ම්. <clears throat> කොබලන්ට ඔය ළමයාගේ නාඩි ස්පන්දනය බලන්න. දකුණු අත මේ මෙහාට දෙන්න පොඩ්ඩක්. හ්ම්. හ්ම් හ්ම් නාඩි ධාවනය බොහොම හොඳයි. කොබලන්ට දිව දික් කරන්ට ටිකක්. උගුර රිදෙනවද? නෑ, එහෙම උගුර රිදෙන්නේ නෑ නේ. මේ මං ඇහුවේ මේ කොයිනිගේ මුදලාලි. මේ උගුර නෙවෙයි මගේ බඩනම් රිදෙනවා. හ්ම්. ඔව්. බඩේ අමාරුවක්ද නැත්තම් මේ වෙන්නේ මුදලාලේ මුදලාලේ මේ මමයි ඒ පුරස්නේ අහන්න ඕන. මොකද මගෙන්නේ බේත් ගන්න ආවේ. හරි හරි ඒක මන් දන්නවා. නමුත් ඔය බඩේ අමාරුව කියනකොට මම මේ කල්පනා කෙරුවේ බිසෝටත් ඔය වගේ මේ බඩේ මේ ඔය ළමයා මේ මොකුත් නරක කෑමක් කෑවද නැත්නම් මොනවා හරි බීවද මට ඇහුණා කොයිනි ඔක්කාරේ කරනවා උදේට උදේට අන්න ඒ මොකද මේ කාගෙන්ද ඔය ආන්නේ නෑ නෑ මං මං ඇහුවේ කොයිනිගෙන් මේ මුදලාලි මං කිව්වා නේද ඈ මගෙන් ප්‍රතිකාර ගන්න ලෙඩුන්ගෙන් පුරස්න කරන්නේ මමයි කියලා. තරහ වෙන්න කාදින් නෑ මෙහෙම කිව්වම. ලෙඩෙක් එක්ක එන උදවියගෙනුත් මං යම් දේ අහනවා තමයි. ඒ විස්තර දැනගන්න. නමුත් ලෙඩේ නිදානේ මොකද්ද කියලා හොයාගන්න ලෙඩාගෙන්ම ප්‍රශ්න කරන්නේ මම. ලෙඩායේ ප්‍රශ්න වලට උත්තර නොදී හංගන්ට හදනවා නම් ඕම් මං ලෙඩාගේ අනික් උදවියගෙන් ප්‍රශ්න කරනවා. ඈ ගොයි. ඔය ඔළුවේ කැක්කුම හැදුනේ මොකක් හරි හිත වේදනාවක ඔය ඔය ඔය ආයෙසරයක් හොද හොද මඩේ දානවා. මුදලාලි මේ ප්‍රශ්නේ අහන්න ඕනත් මම. මන් දන්නවා ඒක වෙදරාලාමි. හ්ම්. නමුත් මේ කොයිනි මැනිකා මගේ රෙදි සාප්පුවේ අලුත් මැනේජර් හැටියට වැඩ බාරගත්තට පස්සේ හැමදාම ඔළුව අල්ලගෙන කල්පනා කරනවා. එතකොට මොකද ඒ සාප්පුවට යන්නේ න අපේ කට්ටමරලා කීවේ කස්ටමර්ස්ලා සර් <laughs> කොයින්නේ හොඳට ඉංග්‍රීසි දන්නවා වගේ කවුද ඒ කියන්නේ මෙන්න මේ කොහෙන්ද නාමේස අපේ ඉස්කෝලේ උගන්වපු කාලේ <laughs> අන්න ගුරා කවුද කියලා වෙදවාලා හැමිට තේරුණාද? ඒ ගුරා ටිකක් නොමග යන ගුරේ. නෑ නෑ නෑ නෑ නෑ. මන් දන්නවා නාමල්ගෙන් මේ මුවන් පැලසේ බොහොම ළමයි නොයෙකුත් දේ ඉගෙන ගත්තයි කියන්නේ. මේ මේ මේ ශාස්ත්‍රීය දේ මේ මේ ශාස්ත්‍රීය දේ විතරද මිනිහා ඉගෙනුවේ. නෑ නෑ මට ඇහුනේ නෑ මුදලා. නෑ නෑ මං ඇහුවේ ශාස්ත්‍රීයව විතරක් උගන්වලා තියෙන්නේ ඇයි කියලා. මේ නාමල් කලා ශිල්ප කාව්‍ය නාට්‍ය ඉතිහාස භූගෝල එතකොට ගණිත මිනිත විද්‍යාව තව මොනවද නොදන්නේ ඈ ඒ ඒ සේරම දැන ඉගෙන ගත්තේ අපේ මේ පැලැස්සේ ළමයින්ට බොහොම හොඳින් ඉගෙනුවා කියලායි මම නම් විශ්වාස කරන්නේ. ඒක ඉතින් මේ මං විතරක් නෙවෙයි. ලොකු ඉස්කෝලේ මහත්තයත් කියනවා නෙවතාම. බෙදමාම දන්නේ එක පැත්ත විතරයි. මිනිහාගේ නරක පැති දන්නේ මම විතරයි. ඒ වන්තිම හරි හරි හරි මොනවද නරක පැති? හ්ම්? කිව්වනම් බලන්ට එකක් දෙකක්. හ්ම් මිනිහා ඊන් නූලෙන් උගුල්ලට ඔපු ගුරෙක් අපේ දේ පොළවලට කටුව ගහන්න බැලුවා. ඊගාවට ආරච්චිලගේ පයින්ඩි අතර ගන්නට ලොක්කිගේ මාරිගෙන් ලියන්න වෙලා හිටියා. ඒ ඉන්නකොට බිසෝව දැලේ දාගත්ත ඉනාගුරුකම් කරලා. මගේ කඩසාපු වහලා දාන්න හිතාගෙන ගිරාමයක් පටන් ගත්තා. ඒකේ මාරිගෙන් සමාගම් කඩසාපු දාන්න හිතාගෙන. හොඳ වෙලාවට ඒ මුල් රැස්වීම දා රෑ මුවන් පැලස්සේ උදවිය මිනිහට දුන්නා බැටේ ඔය කතාව හරියට මේ මේ උණු කබලේ තියෙන රොටිය වගේ උණු කබලේ තියෙන රොටිය වගේ මේ පැත්ත මේ පැත්ත දැම්ම ඇතිනේ ඔක දැන් <laughs> අපි ඒවසේරම අමතක කරලා මේ මේ කොයිනිට මේ බේතක් හේතක් දෙන්න ලෙඩේට හේතුව. ලෙඩේට හේතුව නාමල්. නේද කොයි? මොනවා කිව්වා? මේ මේ ළමයාගේ ඔළුවේ කැක්කුමට හේතුව නාමල් කිව්වා? ඒ කොහොමද? ඈ? ඒ කොහොමද නාමල් හින්දා මේ කොයිනිට ඔළුවේ කැක්කුම හැදුනේ? ඒක මහ පුදුම කතාවක් නෙව. ලාමිලා මේ ළමයා මුණ ගැහෙන්න ආවා කියාලු. මං හිතන්නේ තව තව නරක දේ ගන්නවන්නේ. මං එළියට යනවා මාමා. පොඩ්ඩක් පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න. මේ මේ නාමල් කොයිනි මුණ ගැහෙන්න ආවේ ගියේ කවදද? ඈ? ඉස්කෝලේ ගිය කාලේ ඉඳලා. <laughs> ඕන්න ඕන්න අපූරු ගුරුවරයාගේ තර. එහෙම කෙනෙක් මම නම් හතර මායිමකට වද්ද ගන්නෙ නෑ වේද මාමේ. ඈ? ඇයි ඔළුව හොල්ලන්නේ? අනික විස්තර සේරම මම පස්සේ කියන්නම්. එන්න. ඔය බේතත් දෙන්න කොයිනිට ඉක්මන් කරලා සනීප වෙන්න. පිසෝට වගේ. නෑ නෑ මුදලාලි නෑ. මන් දෙන්නේ නෑ කිසිම බෙහෙතක්. ඔව් ඔව් ඔව්. කරුණා කරලා දැන් යන්න. මට වැඩ තියෙනවා. දැක්ක නේද මූණට ගැහුවා වගේ දොර වහපු හැටි. එදරාල කැමති නෑ නාමිලාගේ වැරදි ගැන කියනවට. නමුත් මං කොහොම හරි නාමෙල් කොයිනි පැත්තට හරවනෝමයි. වෙදසිය බය වෙන්න ඇති ඔළුවේ කැක්කුම කියලා මං බේත් ගන්ට ආවේ වෙන දෙයකට කියලා. මට බයක් දැනෙනවා. බය වෙන්න එපා කිසිම දෙයකට. හැබැයි කොයිනි නාමල් කොයිනි මුණ ගැහෙන්න ආවම අර කලින් වගේම යාළු වෙන්න බලන්න. හොඳද? පිස්සු වෙනවා මේ පැත්තට. මං යනවා මාමා. මුවන් පැලස්ස. අද මුවන් පැලස්සේ රංගපෑම් උලපනේ ගුණසේකර, කමල් දේශප්‍රිය, ඉනෝකා බණ්ඩාර රත්නා ලාල්නී ජයකුඩි සහ රෝහණ සිරිවර්ධන. නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල්. කලාශූරී මුදල් නායක සෝමරත්නයන් ලියන මුවන් පැලස නන්දා ජයමාන්නගේ නිෂ්පාදනය.